සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද දවසෙත් සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු පින්වත් ඔබ හැම දිනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ පසුගිය සති ගණනාවක් මුළුල්ලෙම අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේහි චෛතසික කාණ්ඩයේ මූලිකම කොටස වන සබ්බ චිත්ත සාධාරණ චෛතසික එකින් එක එකින් එක පැහැදිලි කළා චෛතසික ධර්ම පහක් අපි මේ වෙනකොට පැහැදිලි කළා. තව දෙකක් තියෙනවා ජීවිතේන්ද්‍රිය චෛතසිකය සහ මානසිකාර චෛතසිකය. ඒ දෙකම අද දවසේ අපි පැහැදිලි කරලා අද දවසෙන් අපට සබ්බචිත්ත සාධාරණ චෛතසික කොටස නිම කරන්න පුළුවන් වෙයි කියලා කල්පනා කරනවා. ඉන් එහාට එතකොට නැවත ආරම්භ වෙන්නේ ප්‍රකීර්ණක චෛතසික. ඒතර සබ්බචිත්ත සාධාරණ චෛතසික වල 6 වෙනි චෛතසිකය තමයි ජීවිතේන්ද්‍රිය චෛතසික, 7 වෙනි චෛතසිකය මානසිකාර චෛසිකය. ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ ජීවිතේන්ද්‍රය නමින් අපට අභිධර්මයේදී රූප කොටාශයකුත් එහෙම නැත්නම් එක් රූප ධර්මයකුත් හමු වෙනවා චෛතසික ධර්මයකුත් හමු වෙනවා අපි මෙතන කතා කරන්නේ චෛතසික ධර්මයක් වූ ජීවිතේන්ද්‍රය පිළිබඳ. ඒතර එක හඳුන්වන්නේ ජීවිතේන්ද්‍රය චෛතසිකය. අර රූප ජීවිතේන්ද්‍රය හඳුන්වන්නේ ජීවිතේන්ද්‍රයේ රූපය හැටියට. මේ ජීවිතේන්ද්‍රය චෛතසිකයෙන් කරන්නේ සිත එක්සිතක් අරමුණක් ගනිමින් ඇති වෙලා එය ෂණයකින් නිරුද්ධ වෙනවා. එතකොට ඒත් එක්කම තව සිතක් ඇති වුණේ නැතිනම් මේ චිත්ත පරම්පරාව ඉදිරියට යන්නේ නැහැ. සිතේ ස්වභාවය තමයි එක සිතක් නිරුද්ධ වෙනකොටම ඊළඟ සිත. ඒක නිරුද්ධ වෙනකොටම ඊළඟ සිත. අතරක් නැතුව වේගවත්ව මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපි මීට පෙර කතා කළා චුතිසිත ඇති වෙලා ප්‍රතිසන්දිසිත ඇති වෙනකොටත් අර එතන අන්තරයක් නැහැ. අර එක් සිතක් ඇති වෙලා නිරුද්ධ වෙලා ඊළඟ සිත ඇති වෙන්න ගත වෙන අනුචිත්තක්ෂණය පමණයි. එතකොට ඒ තරම් වේගවත්ව පුද්ගලයාගේ චිත්ත පරම්පරා චිත්ත සංතතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක භවෙන් භවයට භවෙන් භවයට කොච්චර කාලයක් හෝ නිවන් දැකලා පිරිනිවන් පාන තෙක් ඒ පුද්ගලයාගේ චිත්තසංතතිය භවෙන් භවේ පවතී. එතකොට අන්නේ එක් සිතක් නිරුද්ධ වුනහම ඊළඟ සිත ඒක නිරුද්ධ වුනහම ඊළඟ සිත වශයෙන් මේ චිත්ත සන්තතිය පවත්වාගෙන යන්නට උපකාර වෙන ගුණයක් තියෙනවා. අන්නේ ගුණය ඒක සිතේම හටගන්න ගුණයක්. ඒක තමයි ජීවිතේන්ද්‍රේ චෛතසිකයයි කියලා හඳුන්වන්නේ. දැන් මහානායක හඳුරු එක ලස්සනට පැහැදිලි කරනවා රූප ධර්ම පරම්පරාවෝ කලක් පැවති සිඳියෙති. කොතෙක් බලවත් රූප පරම්පරාවක් වුවද කල්ප විනාශයේදී හෝ සිඳියේ. සත්වයේ චිත්ත පරම්පරාව වනාහි කල්ප කොපමණ කෝටි ගණනක් වුවත් නිවනට නොපැමිණියේ නම් නොසිදී පවතී. කොතෙක් වර මලක් කොතෙක් සිත් නිරුද්ධ වුවත් භවෙන් භවයට නැවත නැවතත් සිත් ඉපදීවීම වශයෙන් සත්වයාගේ චිත්තසංතතිය නැවත නැවතත් ජීවත් වන්නේය. එය අන් කිසිවෙකුට නැති චිත්තසංතතියට පමණක් ඇති පුදුම බලයකි. යම් බලයක් නිසා චිත්තසංතතිය නැවත නැවතත් එසේ ජීවත් වේද ඒ බලය ජීවිතේන්ද්‍රයය. දර්නායක හඳුරෝ මනවින් පැහැදිලි කරනවා ඒ කාරණේ රූපය යම් අවස්ථාවක අහෝසි වෙනවා. හැබැයි සිත භවෙන් භවයට භවෙන් භවයට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන්න නම් පිරිනිවන් පාන අවස්ථාව දක්වා මේක නඩත්තු කරන, පවත්වාගෙන යන, ජීවත් කරන ධර්මයක් තියෙන්නට අන්න ඒ චිත්ත පරම්පරාව ජීවත් කරන ධර්මයයි කියන අර්ථයෙන් තමයි ජීවිතේන්ද්‍රය කියන නමින් මේ චෛතසික ධර්මය හඳුන්වන්නේ. එතකොට මේක කර්ම බලයෙන් හටගන්නා චෛතසික ධර්මයක්. කර්ම බලයෙන් කියලා කියන්නේ අපි ප්‍රතිසන්දිය ලබනකොට අපි මීට ඉහතදී කතා කළා මේ ජීවිතයෙන් අපි මරණයටපත් වෙනවා නම් ඒ මරණයටපත් වෙනකොට චුතිසිතට පෙර අපේ මනසට කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් අප විසින් මේ භවයේ හෝ පෙර භවයක හෝ කරන කියන ලද කුසල කුසල කර්මයන් අපට සිහිපත් වෙනවා අරමුණු වෙනවා ඒක මරණ මොහොත විතරක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි හැම මොහොතකම ඒක සිද්ධ වෙනවා නමුත් අනිත් අවස්ථාවල එහෙම සිහිපත් උනායි කියලා ඒකේ 아무තු විශේෂයක් නැහැ ඒක සිහිපත් වෙලා ඒක යටපත් වෙලා යනවා නමුත් මරණාසන්න මොහොතේ සිහිපත් වුනහම දැන් මේ මේ මේ භවය එහෙම නැත්නම් මේ චිත්ත පරම්පරාව නිරුද්ධ වෙන අවස්ථාව නිසා අභිනව චිත්ත පරම්පරාව ආරම්භ කරන්නට අර ආසන්න වශයෙන් මතුවෙන කර්ම වේගය කුසලයේ හරි අකුසලයේ හරි ඒක තමයි මූලික වෙන්නේ පාදක වෙන්නේ. එතකොට ඒක කුසල් සිතක් නම් සුගතියක චිත්ත පරම්පරාව ජනිත කරනවා. ඒ සිහිපත් වෙන්නේ අකුසලයක් නම් දුගතියක චිත්ත පරම්පරාව ජනිත කරනවා. දැන් අන්නේ පෙර භවයේ මරණාසන්න මොහොතේ මතු වුණු කර්ම වේගය විසින් තමයි අපි හැම දෙනාගේම මේ මනුස්ස ලෝකයේ ජනිත වීම වශයෙන් ප්‍රතිසන්දසිත ජනිත කරන්නේ. හැබැයි ප්‍රතිසන්දසිත ජනිත වුණාට ඒක ෂණයකින් බිඳී යනවා. ඒක ඒක බිඳී ගියාට අර කර්ම වේගය තාම අවසාන නැහැ. ඒ කියන්නේ පෙර භවයේ මරණාසන්න මොහොතේ සිහි වුණු කර්මයේ ශක්තිය තාම තියෙනවා. අන්නේ කර්ම ශක්තිය විසින් අර සිත් තුළ ජනිත කරන්නා වූ ජීවිතේන්ද්‍රයේ චෛතසිකය අර කර්මයෙන් ජනිත කරනවා කියලා කියන්නේ අර ප්‍රතිසන්දියට බලපාපු කර්ම වේගයෙන් තමයි අර ජීවිතේන්ද්‍රයේ රූපය ජීවිතේන්ද්‍රයේ චෛතසිකය පවත්වන්නේ. එතකොට ඒකට අර ඒ චෛතසිකය පවත්වන්න නඩත්තු කරන්න අර කර්ම වේගය බලපවත්වනවා. ඒ වගේම මේ මේ චෛතසික ධර්මයේ තියෙන ස්වභාවයම තමයි නැවත නැවත එකසිතක් ඇති වෙලා නිරුද්ධ වුණාට ඒක නිමා වෙන්නට නොදී ඊළඟ සිත ඊළඟ සිත ඊළඟ සිත හැටියට නැවත නැවත නඩත්තු කරනවා. මෙහෙම නඩත්තු කරගෙන ගිහිල්ලා අර ප්‍රතිසන්දි කර්ම වේගය නිමාවටපත් වෙනකොට අර චිත්ත පරම්පරාව නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා කියලා කියන්නේ චුතිසිතක් ඇති වෙනවා. හැබැයි චුතිසිතක් ඇති වුණාට ඒ චුතිසිතෙන් චිත්ත පරම්පරාව ඒ භවයට අදාළ චිත්ත පරම්පරාව නිම වුණාට ඊළඟ භවයේ යලි චිත්ත පරම්පරාව ප්‍රතිසන්දිසිතක් හැටියට නැවත ආරම්භ ආරම්භ වෙන්නේ අර මරණාසන්න මොහොතේ නැවත මතුවෙන කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් හේතු කොට. එතකොට ඒ ප්‍රතිසන්දිසිත ඇති වෙච්ච තැන ඉඳලා නැවත ඒ සිතට අදාළ අර ජීවිතේන්ද්‍රය චෛතසිකේ ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් අපි මීට හිතදිත් කතා කළා චුතියයි ප්‍රතිසන්දියයි අතර අන්තරයක් නැහැ. චුතිය ඇති වුණු සැනින්ම ප්‍රතිසන්දිසිත ඇති වෙනවා. එතකොට මෙහෙම ඇති කරන්නේ කොහොමද? අන්න ඒක කරන්නේ මේ ජීවිතේන්ද්‍රය චෛතසිකය විසින්. එතකොට භවාංග සිතටත් අවශ්‍යයි නැවත නැවත මේ භවංග චිත්ත පරම්පරාව පවත්වාගෙන යන්නට නම් මේ ජීවිතේන්ද්‍රයේ ගුණය එහි තිබිය යුතුයි. ඊළඟට චුතිසිත ඇති වෙලා නැවත ප්‍රතිසන්දියක් ඇති වෙන්නට නම් චුතියෙන් අනතුරුව ප්‍රතිසන්දසිත ඇති කිරීමේ ජීවිතේන්ද්‍රයේ බලයක් මේ චිත්ත පරම්පරාවත් එක්කලා තිබිය යුතුයි. අන්න එහෙම එක් සිතක් නිරුද්ධ වෙනකොට ඊළඟ සිත ඒක නිරුද්ධ වෙනකොට ඊළඟ සිත ආදී වශයෙන් අනන්ත සංසාරේ කල්ප කෝටි ගණනක් හරි අපි අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පාන තෙක්ම අතරක් නොතබා අඛණ්ඩව චිත්ත පරම්පරාව ක්‍රියා කරවීමේ ගුණය සිතත් එක්කම බැඳී පවතින එක්තරා ගුණයක්. ඒක තමයි ජීවිතේන්ද්‍රයේ චෛතසිකය කියලා හඳුන්වන්නේ. එතකොට ඒ චෛතසිකය දැන් මහානායක හැමතුරු මෙතනදී පැහැදිලි කරනවා දැන් සිත නිරුද්ධ වෙනකොට චෛතසික ධර්මයකට විතරක් නිරුද්ධ නොවි නිට්ටයව පවතින්න බෑ. අපි මුලින් චෛතසික කතාව ආරම්භ කරනකොටම අපි කතා කළා චෛතසිකවල ස්වභාවය තමයි සිතත් එක්කම හටගෙන සිතත් එක්කම නිරුද්ධ වෙන. එතකොට ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ චෛතසික ධර්මයක් නිසා ඒකත් සිතත් එක්කම හටගෙන සිතත් එක්කම නිරුද්ධ හැබැයි සිතත් එක්ක නිරුද්ධ වුණාට අර ජනිත වෙන අවස්ථාවේ එහි කෘත්‍ය කරනවා. මොකද්ද කෘත්‍ය? ඊළඟට මේ සිත නිරුද්ධ වෙනවත් එක්කම අභිනව චිත්තය ජනිත කරවීමේ යම් බලය. යම් යම් පසුබිමක්. එතකොට ඒකට යම් කිසි බලපෑමක් ඇති කරනවා මේ චෛතසිකයේ විසින්. දැන් සිතින් කරන්නේ අරමුණු ගැනීමනේ. ඒ අරමුණු ගැනීමේ කෘත්‍ය කරනවා මිසක් ඒ සිතට විතරක් පුළුවන් කමක් තව තව සිතක් උපදවන්නට. ඒක අරමුණුගෙන නිරුද්ධ වෙනවා. ඒ සිතේ කෘත්‍ය කරලා නිරුද්ධ වෙනවා. හැබැයි සිතේ තියෙන මේ ජීවිතේන්ද්‍රය නැමැති ගුණය විසින් ඒ ගුණයට පුළුවන්කම තියෙනවා මේ සිත නිරුද්ධ වෙනකොටම ඒ චිත්ත පරම්පරාව තුළ ඊළඟට අදාළ සිත ජනිත කරවීමේ යම් බලයක් ඇති කරගන්න. ඒක තමයි ජීවිතේන්ද්‍රය චෛතසිකේ කාර්යධාරය වෙන්නේ. කෘත්‍ය වෙන්නේ. එතකොට සෑම සිතක්ම අරමුණක් ගනිමින් ඇති වෙලා නිරුද්ධ වෙන නිසා ඊළඟ සිත ඇති කරන්නට ඒ සෑම සිතකම මේ ජීවිතේන්ද්‍රය නැමැති ගුණය තිබිය යුතුය. එනිසා ජීවිතේන්ද්‍රය චෛතසිකය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට හඳුන්වනවා. එතකොට ඒක කර්ම වේගයෙන් ජනිත වෙනවයි කියලා විතරක් නෙමෙයි ඒක සිතේ සිතෙහිම ක්‍රියාත්මක වෙන එක්තරා මේ චිත්ත වේගයේම එක්තරා ගුණය. හැබැයි අර රූප ජීවිතේන්ද්‍රය ප්‍රධාන වශයෙන් කර්ම වේගයෙන් තමයි ජනිත කරන්නේ. එතකොට දැන් සිත ප්‍රතිසන්දිසිත ජනිත කිරීමේදී තමයි ඒ ප්‍රතිසන්දිසිත කර්මයෙන් ජනිත කරන නිසා ඒ කර්මයෙන් ජනිත කරන සිතේ අර ජීවිතේන්ද්‍රයේ චෛතසික ඒක චිත්ත ගුණාංගයක් හැටියටම ක්‍රියාත්මක වෙනවා. එතකොට වෙනම ඒක විතරක් කර්ම ශක්තියෙන් ඇති වෙනවයි කියලා අපට උපුටා දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක අර සිතේම ගුණයක් හැටියට. එතකොට සිත යමක් හේතු කොටගෙනද හටගන්නේ. ඒ අදාළ හේතු ප්‍රත්‍යයන් නිසාම තමයි අර චෛතසිකයත් එතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා, කර්මය නිසා, කවර හෝ සාධකයක් නිසා සිතක් ජනිත වෙනවා ඒ හැම සිතකම මේ ගුණාංගය ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට ඊළඟ අවස්ථාවේ ඒ සිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. හැබැයි ඒ නිරුද්ධ වුණාට Tamange කාර්ය කරනවා. මොකද්ද කාර්යය? ඒ චිත්ත පරම්පරාවේ හිදසක් ඇති නොවි, ප්‍රමාදයක් ඇති නොවි, අතරක් ඇති නොවි දුරස් බවක් ඇති නොවේ ඊළඟ චිත්තක්ෂණේ ඊළඟ සිත ඉපදවීමේ බලපෑම. එතකොට මෙන්න මේ විදිහට මේ ගුණය තියෙන නිසා තමයි කල්ප කෝටි ගණනක් හරි මේ චිත්ත පරම්පරා. එතකොට පරම්පරාවල චුතිසිතෙන් අභිනව ප්‍රතිසංසිතක් ඇති වෙනකොට පරම්පරාවේ අතරතුර කොටස් වල පුංචි පුංචි වෙනස්කම් සිද්ධ වෙනවා. අපි අර පෙර දිනක කිව්වේ එකම දන්වැලක් ගත්තාම ඒක එක කොටසක් රත්තරණින් හදලා ඊළඟ කොටස රිදියෙන් හදලා ඊළඟ කොටස යකඩෙන් හදලා එහෙම වටිනාකම් වල වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි මේ හැම පුරුකක්ම එකින් එකට සම්බන්ධ කරලායි තියෙන්නේ. සම්බන්ධ කරලා තියෙන නිසා ඒක එකම දන්වැලක් හැටියට ක්‍රියාත්මකයි. අන්න ඒ වගේ අපි මේ සසරට යම් කලක බැසගත්තා නම් එතෙන් පටන් පිරිනිවන් පාලා මේ නාම රූප ධර්මයන් නිරුද්ධ වෙන මොහොත දක්වාම මේ චිත්ත පරම්පරාව එකම දාමයක් වගේ එකම දන්වැලක් වගේ එකකට පසුපස තව එකක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් දන්වැලක තියෙන්නේ එකක් ඇතුලෙන් අනිත් එක දාලා පටලවපු ගතියක්. සිත්වල එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. සිත්වල තියෙන්නේ මේක නිරුද්ධ වෙනකොට ඊළඟ එක ඒක නිරුද්ධ වෙනකොට ඊළඟ. මෙතන කැඩෙන්නේ නැති නිසා තමයි අපි ඒක දන්වැලක් වගේ කියලා සරල උපමාවක් ගන්න. ඒවා 100% භෞතික ධර්ම අපට මානසික ධර්ම වලට සංසන්දනය කරන්න පහසු නෑ. දල උපමාවක් හැටියටයි අපි එතනදි කතා කරන්නේ. මේක එක්තරා දන්වැලක් වගේ ක්‍රියාත්මක වෙනවා. එකින් එක එකක් පසුපස එකක්. එතකොට මේ හැම සිතක් ඇති වෙලා ඊළඟ සිත ඇති වෙනකොට ඒ තියෙන අතරතුර කාලය අර අනු චිත්තක්ෂණයක් තමයි ඒක මේක නිරුද්ධ වෙලා ඊළඟට උපදින්නට ගත වෙන්නේ. ඒකේ වෙනසක් ඇති වෙන්නේ ඒක භවාංග සිත් අතරත් එහෙමයි. ඊළඟට චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ ආදී සිත් ඇති වෙනකොට ඒ චිත්ත වීති වීති සිත්වලත් එහෙමයි ඊට පස්සේ චුතිසිත ඇති වෙලා අභිනවාත්ම භාවයක ප්‍රතිසන්දී ඇති වෙනකොටත් එහෙමයි මේ හැමතැනම වෙනසක් නැතුව සිතක් නිරුද්ධ වෙන සැනින්ම ඊළඟ සිත ජනිත කරන්න මෙහි බලය ක්‍රියාත්මක කරනවා දැන් රූපවල ස්වභාවය තමයි රූප ජීවත්ව සිටියදීම තව රූප නිෂ්පාදනය කරනවා රූපවලට යම් චිත්තක්ෂණ 17ක පමණ ආයු කාලයක් තියෙනවානේ. તો චිත්තක්ෂණ 17යි කියලා කියන්නේ අනුචිත්තක්ෂණ 51ක්. එතකොට එච්චර කාලයක් ඒකට ආශ්‍ර තියෙනවා. ආශ්‍ර තියෙන නිසා පළමු චිත්තක් පළමු අනුචිත්තක්ෂණයේදී රූපේ ජනිත වුනහම අවසාන අනුචිත්තක්ෂණයේදී චිත්තේ නිරුද්ධ වෙනකොට මැද අනුචිත්තක්ෂණ 49ක් තියෙනවා. ඒ 49 පුරාවට රූප යලි යලි නිර්මාණය. එතකොට මුලින් හටගත් රූපේ නිරුද්ධ වෙන්න කලින් තව රූප නිර්මාණය කරලා තියලයි නිරුද්ධ නමුත් මේ සිතේ හැම එකක් නෑ එක සිතක් ඇති වෙලා නිරුද්ධ වුණාට පස්සේ ඊළඟ සිත ජනිත වෙන්නේ. දැන් අර රූපය Taman ජීවත්ව සිටියදීම තව රූප කොටාස නිර්මාණය කරන නිසා ජනිත කරන නිසා ඒකේ යම් කිසි ඒකේ අඛණ්ඩතාවය පිළිබඳ ලොකු ගැටලුවක් නැහැ. හැබැයි සිතේ අඛණ්ඩතාවය ගැන ගැටලුවක් මතුවෙනවා. එක් සිතක් නිරුද්ධ වුණාම ඊළඟ සිත හටගන්නේ කොහොමද? අන්න ඒකට අවශ්‍ය බලපෑම තමයි මේ ජීවිතේන්ද්‍රිය චෛතසිකයෙන් ඇති කරන්නේ. ඒක සෑම සිතකම තිබිය යුතු නිසා ඒක ජීවිතේන්ද්‍රිය චෛතසිකයක් හැටියට සිතේ ගුණයක් හැටියට සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට එය හඳුන්වනවා. දැන් අපි රූප ජීවිතේන්ද්‍රය පිළිබඳව පසුව රූප කොට රූප ධර්ම ගැන කතා කරනකොට කතා කරනවා. නමුත් මෙතනදී අපි මේ පිළිබඳව සුළුවෙන් යමක් සිහිපත් කළොත් ඒ රූප ජීවිතේන්ද්‍රය කියන එක ප්‍රධාන ප්‍රධාන වශයෙන් කර්ම වේගයෙන්මයි ඇති කරන්නේ. කර්මජ රූපයක් හැටියට තමයි රූප ජීවිතේන්ද්‍රය සලකන්නේ. එතකොට රූප උපදවන හේතු හතරක් තියෙනවානේ කර්ම, චිත්ත, ඍතු, ආහාර. කර්මෙන් උපද්දවනවා, සිතෙන් උපද්දවනවා, ඍතු කියන්නේ උණුසුමෙන් උපද්දවනවා, ඊට පස්සේ ආහාරයේ රස ඕජාවෙන් උපද්දවනවා. එතකොට සිතක් ඇති තැනක පමණයි කර්මයෙන් හටගන්නා රූප, චිත්තයෙන් හටගන්නා රූප, ඕජාවෙන් හටගන්නා රූප ජනිත සිතක් නැති තැනක ඍතු ගුණයෙන් ඒ කියන්නේ සීතෝෂ්ණ සීත කියන්නේ උණුසුමේ අඩු බවනේ. එතකොට උණුසුමේ අඩු වැඩි වීම මත ජනිත වෙන රූප කොටස තමයි භෞතික ලෝකයේ තුල බාහිර ලෝකයේ තුල විඥානයකින් තොර කියන්නේ අවිඥානික ධර්ම තුල පවතින්නේ අර ඍතු ගුණයෙන් හටගන්න රූප කොටාස විතරයි. නමුත් විඥානයක් සහිත කයක අර කර්ම වේගය විසින් හටගන්නා වූ රූප කොටාස පවතිනවා. ඒ බඳු රූප කොටාසයක් තමයි ජීවිතේන්ද්‍රිය රූපයයි කියන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒකේ ස්වභාවය මොකක්ද කියන එක අපි රූප ගැන කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන්. මෙතනදී අපි දැනගන්න ඕන මේ කතා කරන්නේ චෛතසික ධර්මයක් පිළිබඳව. ඒ චෛතසික ධර්මය සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. එයි ඒක සබ්බචිත්ත සාධාරණයි කියන්නේ සෑම සිතකම අනිවාර්යෙන් යෙදෙන ධර්මයක් නිසා ඇයිද චෛතසිකය අනිවාර්යෙන් යෙදිය යුත්තේ? ඒ හැම සිතක්ම නිරුද්ධ වුණාට පස්සේ ඊළඟ සිත ජනිත වෙන්නේ. ඒතර මේ අතර සබදතාවය එහෙම නැත්නම් මේ එක් සිතකට පසු තව සිතක් වශයෙන් මේ චිත්ත පරම්පරාව ජීවත් කරවීමේ ක්‍රියාව ඒක හුදෙක් සිතට විතරක් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද සිත කියන්නේ අරමුණු ගැනීමයි. එතකොට අරමුණ ගැන සිත නිරුද්ධ වෙනවා. තමන්ගේ කෘත්‍ය කරලා. එවනම් ඊළඟට තව සිතක් ජනිත කරවීමේ යම්කිසි බලපෑමක් කොතනකින් හරි එන්න ඕන. එතකොට ඒක එන්නේ දෙවියන් වහන්සේගෙන්වත් එහෙම නැත්නම් වෙනත් බලයකින්වත් මේ සිතේම ජනිත වෙන එක්තරා ගුණයක් විසින් නැවත නැවත නැවත නැවත චිත්ත පරම්පරාව පැවැත්වීම සඳහා යම් බලපෑමක් ඇති කරනවා. එතකොට මේ බලපෑම අහෝසි වෙන්නේ අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරලා පිරිනිවන් පාන අවස්ථාවේදී පමණයි ඒ ශක්තිය අහෝසි වෙන්නේ. එතකම්ම ප්‍රතඥ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන රහතන් වහන්සේ තුලත් චිත්ත පරම්පරාව අඛණ්ඩව පවත්වන්නේ මේ ජීවිතේන්ද්‍රය චෛතසිකයේ විසින්. පිරිනිවන් පානත් එක්ක. එතකොට ඒක තමයි ජීවිතේන්ද්‍රයේ චෛතසිකේ කාර්යභාරය වෙන්නේ ස්වභාවය වෙන්නේ. ඊළඟට හත්වෙනි චෛතසික ධර්මය තමයි මානසිකාර. මානසිකාර කියන එක අපිට ගොඩාක් නිකන් සමීප වචනයක් වගේ දැනෙනවා. යෝනිසෝ මානසිකාර, අයෝනිසෝ මානසිකාර කතාවත් එක්කලා. නමුත් මෙතන මානසිකාර කියලා හඳුන්වන්නේ ඒ යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාර කියන පොදු తত্ত্বය නෙමෙයි මේක එක්තරා චෛතසික ධර්මයක්. ඒ යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාර කියලා කතා කරන්නේ චෛතසිකයක තියෙන ස්වરૂපය ගැන නෙමෙයි එතන කතා කරන්නේ සිත් ගැන. ප්‍රධාන වශයෙන් මානසිකාර කියලා හඳුන්වනවා ආවර්ජන සිත්. එයිද ආවර්ජන සිත් මානසිකාර කියලා හඳුන්වන්නේ භවාංග චිත්ත පරම්පරාව පවතින තාක්කල් ඒ තනත්තා පවතින්නේ පෙර භවයේ මේ යන මොහොතේ ජනිත වුණු කර්ම වේගය අරමුණු කරමින් තමයි භවාංග චිත්ත පරම්පරාව. ඒ කියන්නේ ප්‍රතිසන්දසිත සහ භවාංග චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙන්නේ. දැන් සත්වයාට බාහිර ඇසින් රූප කනෙන් ශබ්ද නාසයෙන් ගන්ධ දිවෙන් රස කයින් පොට්ටබ්බ මේවා බාහිර ආරම්මන ගන්න ගන්නේ නැති හැම අවස්ථාවකම ඒතරත්තාගේ సంతානේ ක්‍රියාත්මක වෙන්නේ භවංග චිත්ත පරම්පරාව. ඒ භවංග චිත්ත පරම්පරාව පවතින තාක්කල් ඒතනත්තාට බාහිර කරුණු අරමුණු කරන්න බෑ. බාහිර කරුණු මෙනෙහි කරන්න බෑ. බාහිර කරුණු ආවර්ජනා කරන්නට බෑ. බාහිර කරුණු කෙරෙහි අවධානය යොමු කරන්නට බෑ. ඒ නිසායි අපි පෙර දිනයකත් සිහිපත් කළේ අපිට නිින්ද ගියාම භවාංග සිතනම් තියෙන්නේ ඒ භවාංග සිත තියෙන අවස්ථාවේ ඒතනත්තාට මොනම සිහිනයක්වත් පේන්නේ ඒ අවස්ථාවේ කොහොමද හිටියේ කොහෙද හිටියේ මොකක්ද උනේ මොකක්වත්ම දැනෙන්නේ. ඉතින් මේ தත්ත්වය භාවනා කරද්දිත් ඇති වෙන්න පුළුවන්. භාවනාවට වාඩි වෙලා ඉඳද්දී අපේ සිත භවංගගත වෙන්නට. ඒතකොට භවංගගත වීම කිසිවක් නොදැනෙන ශූන්‍ය අවස්ථාවක්, ඊතා ගැඹුරු සමාධියක්, කාල වේලාව දැනෙන්නේ නැතුව ගියා, මොකක්වත් දැනෙන්නේ නැතුව, කය දැනෙන්නේ නැහැ, සිත දැනෙන්නේ නැහැ, මුකුත්ම නැහැ. ශූන්‍යතාවය අවබෝධ කළා වගේ එකක් කෙනෙක් හිතන්න පුළුවන්. ඇයි අර භවංගයට පතිත වුණාට පස්සේ අකණ්ඩව භවාංග චිත්ත පරම්පරාවක් ක්‍රියාත්මක කරන ඒ වෙලාවට ඒතනත්තාට බාහිර කිසිදු අරමුණක් පිළිබඳව සංඥාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ කියන භවාංග චිත්ත පරම්පරාවෙන් මනස මුදවලා බාහිර ආරම්මණයන් කෙරෙහි අවධානය යොමු කරවන්නේ ආවර්ජනා සිතින්. ආවර්ජනාසිත දෙවිධයකට ක්‍රියාත්මක නම් පංචද්වාර වජ්ජන සහ මනෝද්වාර වජ්ජන. ඇසට රූපයක් අරමුණු වෙනකොට ඒ අරමුණු වෙන සැනින්ම භවාංග චිත්තේහිත් එය යම් චලනයක් ඇති කරනවා. ඒක තමයි භවාංග චලන කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ භවාංග චලනය ඇති වෙච්ච ගමන් භවාංග චිත්ත පරම්පරාව නවතිනවා. නැවතුණු ගමන් ඒක භවාංග උපච්ඡේදද. නැවතුණු ගමන් ඊළඟට ඇති වෙන්නේ පංචද්වාරා වජ්ජන. දැන් ඔන්න භවාංග චිත්ත පරම්පරාවෙන් සිත මුදවලා සිත මිදිලා එතනින් කැඩිලා එතනින් බිඳිලා බාහිර ලෝකයේ ආරම්මන ආවර්ජනා කරන තැනට මෙනෙහි කරන තැනට විමසා බලන තැනට ඒතරත්තාගේ චිත්ත සම්තතිය යොමු අන්නේ යොමු කරන සිත තමයි පංචද්වාරා වජ්ජන සිතයි කියලා ඊළඟට මනෝද්වාරයට කෙලින්ම අරමුණක් ස්පර්ශ වෙනකොට කෙලින්ම මනෝද්වාරා වජ්ජන. ඒ මනසට ආපු අරමුණ මොකක්ද කියලා සිහි කරන ගතිය, විමසා බලන ගතියක් තියෙනවා. ඒක මනෝද්වාරවය. මේ පංචද්වාරා වජ්ජන මනෝද්වාරා වජ්ජන වශයෙන් ඇති වෙන ආවර්ජන සිත් තමයි සාමාන්‍ය සාමාන්‍ය නෙමෙයි අපි භාවනාව පිළිබඳව කතා කරනකොට යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියලා හඳුන්වන්නේ අන්නේ ආවර්ජන සිතින් බාහිර අරමුණු කරා යොමු ඒ බාහිර අරමුණු කරා යොමු වෙනකොට අපි සති සම්පජඤ්ඤයෙන් කටයුතු කළොත් පමණයි අර චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ වොත්තපනේ ළඟට යනකොට අපේ මනස අකුසලයක් ග්‍රහණය කරන්නේ නැතුව ලෝභ ද්වේෂ මෝහ වශයෙන් මුසපත් වෙන්නේ නැතිව අලෝභ අද්වේෂ අමෝහ වශයෙන් කුසල මූලිකව විදර්ශනා මූලිකව අපට ලෝකය දකින්නට පුළුවන්. හැබැයි ඒ බාහිර ලෝකයට අපේ අවධානය යොමු වෙනකොට අපි සති සම්පජඤ්ඤයෙන් තොරව නම් කටයුතු කරන්නේ ඒ තැනත්තාට චක්කු විඥාන සම්පටිච්චන සම්තිරණ වත්තපන ආදී ඇති වෙනකොට ඒවා පිළිබඳව ඇති වෙන ආකල්පය ලෝභ මූලික, ද්වේෂ මූලික, මෝහ මූලික වෙන්නට පුළුවන්. එතන මනෝද්වාරික අරමුණු පිළිබඳවත් එහෙමයි. මනසට කෙලින්ම අරමුණක් එනකොට දැන් ඇසෙන් ඇස නිසා කලින් ගත්තු ආරම්මණය පසුව අපට සිහිපත් වෙන්න පුළුවන්, මතක් වෙන්න පුළුවන් මනෝද්වාරයට. එහෙම මතක් වෙනකොට ඒ මතක් වෙන අරමුණ කෙලින්ම මනසටයි එන්නේ. මනසට එනකොට අර පංචද්වාරා වජ්ජන ඊට පස්සේ චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ ඒ ක්‍රියාවලිය මොකුත් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. කෙලින්ම මනෝද්වාරා වජ්ජනේ ඒ කියන්නේ මනසට ආපු අරමුණ අරමුණු කළා එතන ඉඳලා ජවන්සිට ක්‍රියාත්මක දැන් එතකොට අපට ඇත්තටම අපි ලෝකයෙන් ඇසින් අරමුණු ගත්තට කනින් නාසයෙන් දිවෙන් කයින් අරමුණු ගත්තට ඒ ගන්න අරමුණ පිළිබඳව අපි යෝනිසෝ මනසිකාරයෙන් විමසා බලන්නට මේ මනසේ ඇති කරන මනෝද්වාරා වජ්ජනය ඊටාම වැදගත් කාරණයක්. මොකද අර චක්කු විඥානාදී චිත්ත වීති ඇති වුණාට චක්කු විඥානාදී මුල් කරගෙන චිත්ත වීතිය ඇති වුණාට මේ එක චිත්ත වීතියකින් අපිට සමස්තය පිළිබඳ අදහසක් මතුවෙන්නේ නැහැ. ඒ චක්කු විඥාන චිත්ත වීතිය ඇති වුණාට පස්සේ ඒ ආරම්භණය මනසින් ගනිමින් යලි යලි මනෝද්වාරික චිත්ත වීති ගණනාවක් ඇති වෙනවා. ඒවට කියනවා අනුබන්ධක මනෝද්වාරික චිත්ත වීති. අනුබන්ධක කියලා කියන්නේ අර ඇසින්ගත්තු අරමුණ අනුව යමින් මනෝද්වාරික චිත්ත වීති හටගන්නවා. අන්නේ මනෝද්වාරික චිත්ත වීති ගණනාවක් ඇති වෙනකොට තමයි ඒතනත්තාට මේ ඇසෙන් දැකපු රූපය පිළිබඳ පැහැදිලි අදහසක් ඇති ඒ නිසා ඇත්තටම අර චක්කු විඥාන සම්පටිච්චන සම්තිරණ වොත්තපන කියන ඒ සිත්වලිනුත් අරමුණ පිළිබඳව යම් අදහසක් ඇති කරනවා. නමුත් ඒ අදහස එච්චර ගොඩාක් ප්‍රබල කාරණයක් නෙමෙයි. ඒක ඊටාත්ම මෘදු විදිහට ඇති වෙන කාරණයක්. මේ මනෝද්වාරා වජ්ජණයෙන් ඒක නැවත නැවත මනසින් ගනිමින් යලි යලි ඒ ගැන කල්පනා කරනකොට තමයි අන්න ප්‍රපංච නිර්මාණය වෙන්නට පටන් අපි මේ ඇස කියලා විතරක් ගත්ත එක කාරණයක් පැහැදිලි කරගන්න ඕනස නැත්නම් කන නාසය දිව කය ආදි වශයෙන් ඇති වෙන ආරම්මනවලදීත් එහෙමයි ඒ ආරම්මණය යන්තමට ග්‍රහණය කිරීම තමයි ඊටාම මෘදු විදිහට තමයි සෝතද්්වාරික චිත්ත වීති, ඝානද්වාරික, જીවහාද්වාරික, කායද්වාරික චිත්ත වීති වලදී කෙරේ. ඒ හැම එකකටම පස්සේ ඊට පස්සේ යන අනුබන්ධක වශයෙන් ඒ අරමුණම ගනිමින් මනෝද්වාරිකව නැවත නැවත සිත් පහළ. එතකොට අන්නේ මනෝද්වාරිකව සිත් පහළ වෙනකොට තමයි අර යලි යලි අර පංච මේ භවංග චිත්තයෙන් සිත මුදවලා බාහිර අරමුණ ප්‍රත්‍යවේක්ෂා කරන තැනට ආවර්ජනා කරන තැනට මෙනෙහි කරන තැනට අවධානය යොමු අන්න එහෙම මෙනෙහි කරන්නට අපට උදව් වෙන්නේ අර මනෝද්වාරා වජ්ජනය නිසා යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කතාවේදී ප්‍රධාන වශයෙන් ඒ ආවර්ජනාසිත තමයි යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කතාවේදී මනසිකාර කියලා කියන්නේ ඒ ආවර්ජන සිතයි එතකොට ඒ ආවර්ජන සිත ඇති කර ඇති වෙච්ච ගමන් දැන් චක්කු විඥානාදී චිත්ත වීතිවලදී ආවර්ජන පංචද්වාර වර්ජන සිත ඇති වුණාට පස්සේ චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ වත්තපන ආදී ගණනාවක් ඇති වෙනවා. හැබැයි මනෝද්වාරික චිත්ත වීති වල ස්වභාවය තමයි කෙලින්ම මනෝද්වාර වර්ජනය ඇති වෙලා ඊට පස්සේ ජවන් සිත් පටන් ගන්නවා. ආයර සම්පටිච්ඡන සම්තිරණ මේ මොකක්වත් නැහැ. එතකොට අර මනෝද්වාර වජ්ජනයම යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත නොවුනොත් එහෙම එතන ඉඳන් කෙලින්ම ජවන්සිට අයෝනිසෝ මනසිකාරයෙන් ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ මුල් කොටගෙන තමයි ක්‍රියාත්මක අර මනෝද්වාර වජ්ජනයම සති සම්පජඤ්ඤයෙන් යුක්තව මතු කරන්නට පුළුවන් නම් තමයි අපට එතනින් එහාට ඥාන සම්ප්‍රයුක්තව ඒ පිළිබඳ තීරණ ගන්නට පුළුවන්. ඉතින් මේ මනෝ මේ ආවර්ජනසිත කියන්නේ ක්‍රියාසිත. ඒක කුසලය මතවත් අකුසලය මතවත් ඒ කියන්නේ පූර්ව කෘත කර්ම විපාකයකින් ඇති වෙන සිතක් හැටියට නෙමෙයි. ඒ වගේම අභිනවයෙන් කුසල කුසල කර්ම ජනිත කරන සිතක් හැටියටත් නෙමෙයි ආවර්ජන සිත ක්‍රියාසිතක් හැටියටයි දක්වන්නේ. එතකොට ක්‍රියාසිතේදී ඒ අදාළ කෘත්‍ය ඒතර ඒ ක්‍රියාසිත හැටියට ක්‍රියාත්මක වෙනකොට එතන සති සම්පජඤ්ඤයෙන් යුක්ත වුණොත් තමයි අර ඇසින් දැකපු රූපේ කනෙන් අහපු සද්දේ නාසයෙන් ගත්තු ආග්‍රහණය දිවෙන් ගත්තු රසය කයින් ගත්තු පොට්ටබ්බේ පිළිබඳ ඥාන සංප්‍රයුක්ත ප්‍රත්‍යවේක්ෂණයකට ආවර්ජණයකට මානසිකාරයකට යොමු වෙන්නේ. එහෙම වුණාම තමයි ඒක යෝනිසෝ මානසිකාරයයි කියලා කියන්නේ. එහෙම නැතිනම් ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ගත්තු ආරම්භණය මනසින් ආවර්ජනා කරනවා ආවර්ජනා කරනකොට අර සති සම්පජඤ්ඤයේ තිබුණ නැත්නම් එතන ඉඳන් ඇතින ජවන්සිත ඔක්කොම අකුසල් එතකොට ඒක අයෝනිසෝ මනසිකාර ඒ නිසා යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කතාවේදී කතා කරන්නේ මේ මනසිකාර කියන චෛතසිකය ගැන නෙමෙයි එතන මානසිකාර කියලා කියන්නේ ආවර්ජන කෘත්‍ය ආවර්ජන සිතින් කරන කාර්ය. ඒක මහානායක හාමුදුරුවෝ මෙහිදී පැහැදිලි කරනවා. භවාංග චිත්ත පරම්පරාවට වෙනස් වූ අභිනව චිත්ත පරම්පරාවන් ඇති කරන්නා වූ අර්ථයෙන් ආවර්ජන චිත්තයටද මානසිකාර යන නම කියනු ලැබේ. යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාර යන නම් කියනුයේ ආවර්ජන සිත්වලටය. එතකොට මුලින්ම අපි ඕක තේරුම් ගන්නට ඕන. ඊළඟට අපි යමු මානසිකාර චෛතසිකය. දැන් මේ කතා කරන එක සිතේ තියෙන ගුණයක් ගැනයි මේ කතා කරන්නේ. චෛතසික කියන්නේ සිතේ තියෙන ගුණයක්නේ. අර යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියලා කිව්වේ සමස්ත සිතකින් කෙරෙන කාර්යභාරයක් ගැන. ඒක සිද්ධ වෙන්නේ ආවර්ජන සිතෙන්. ඒ ආවර්ජන සිත සති සම්පජඤ්ඤයෙන් යුක්ත වුණොත් තමයි එතන යෝනිසෝ මනසිකාරය. එතකොට එතන සති සම්පජඤ්ඤයෙන් යුක්ත නොවුනොත් අයෝනිසෝ මනසිකාරය. එතකොට ඒක වෙනම කතාවක්. දැන් මේ මනසිකාර කියන සබ්බචිත්ත සාධාරණ චෛතසිකය ඒ චෛතසිකයෙන් මොකද්ද කරන්නේ? මනසිකාරය අභිධර්ම පාළියේහි වෙන් වශයෙන් උදුරා නොදක්වන ලද චෛතසිකයකි. එබැවින් එය පිළිබඳ නිර්දේශයක්ද අභිධර්ම පාළියේ නැත. එය දක්වා තිබෙන්නේ අටුවාවෙහිය. එහිද එය ගැන වැඩි විස්තරයක් නැත. එය ඇති බව තේරුම් ගැනීමට දුෂ්කර වන තරමට අප්‍රකට ධර්මයකි. ඒ අටුවාවෙහි දැක්වෙන සැටියට සිතට හා සංප්‍රයුක්ත චෛතසික ධර්මයන්ට අරමුණු ගැනීම සිහි කරවන්නක් මෙන් ඒවා අරමුණු ගැනීමෙහි යොදවන ධර්මයකයි කිව යුතුය. උපනුපන් සිත අරමුණ හැර නිරුද්ධ වේ. නැවත නැවත අලුත් සිත් උපදවා අරමුණෙහි යෙදවීම අරමුණු ගැන්වීම මේ චෛතසිකයෙන් කරනු ලැබේ. එතකොට මහානායක හඳුරු පැහැදිලි කරන්නේ මේ මානසිකාර කියන චෛතසිකය ගත්තාම ඒක එච්චර මතු කරලා වෙන් කරලා දක්වලා තියෙන චෛතසිකයක් නෙමෙයි අට කතාවේ තමයි මේ පිළිබඳව විස්තර ටිකක් තියෙන්නේ එතනත් ලොකු විස්තරයක් නෑ ඒ අටුවාවේ කියවෙන විස්තරය අනුව බලනකොට මේ මානසිකාර චෛතසිකයෙන් කරන්නේ මොකක්ද සිතට හා සංප්‍රයුක්ත චෛතසික ධර්මයන්ට අරමුණ ගැනීම සිහි කරදීම මතක් කරවීම එහෙම නැත්නම් ඒකට යොමු කරවීම දැන් අපට වෙනම චෛතසිකයක් තියෙනවා සතිචෛතසිකය කියලා. සතිචෛතසිකයේ යෙදෙන්නේ කුසල් සිත්වල විතරයි. මේ කියන චෛතසිකය සම්බචිත්ත සාධාරණ චෛතසිකය. ඒක හැම සිතකම කුසල් අකුසල් විපාක ක්‍රියා හැම සිතකම යෙදෙනවා. එතකොට මේ හැම සිතකම තියෙන්න ඕන ඒ අරමුණ යොමු කරවන අරමුණ මතු කරවන මතක් කරවන ගතිය ඒ සිත්වල තියෙන්න ඕන එක්තරා ගුණයක් ඇති. ඒ ගුණය විසින් තමයි අර අරමුණ කෙරෙහි යොමු කරවන්නේ. එතකොට ඒ හටගත්තු සිත නිරුද්ධ වෙනකොටම නැවත නැවතත් අලුත් සිත් උපදවමින් අර අරමුණ කෙරෙහි යොමු කිරීමක් කරන්නට යම් ගුණයක් තියෙන්නට. එහෙම නැත්නම් දැන් එක සිතක් ඇති වෙලා නිරුද්ධ වුණාම ඊළඟ සිත ඒ අරමුණ වෙත යොමු වෙනවද නැද්ද කියන එක කියන්න බෑ. හැබැයි මේ මානසිකාර චෛතසිකයේ විසින් යලි යලි එම අරමුණෙහි හෝ වෙනත් අරමුණක හෝ සිත සහ ඊට සංප්‍රයුක්ත ධර්මයන් නැවත නැවත යෙදවීම යොමු කිරීම සිතන. දැන් අපි ජීවිතේන්ද්‍රිය චෛතසිකයෙන් මොකක්ද කිව්වේ? එක් සිතක් නිරුද්ධ වෙනකොට අතරතුරක් ඉතිරි නොවි ඊළඟ සිත ඒක නිරුද්ධ වෙනකොට ඊළඟ සිත ආදී වශයෙන් මේ චිත්ත පරම්පරාවේ අතරක් නොතබා අකණ්ඩව සිත් පරම්පරාව පවත්වාගෙන යන්න ජීවත් කරවන්නට උදව් කරනවා. මානසිකාර චෛතසිකයෙන් කරන්නේ කුසලය හෝ අකුසලය හෝ ක්‍රියාව හෝ විපාකය හෝ ඒ කවර සිතක වුණත් ඒ අදාළ අරමුණට යොමු කරවන්නට අරමුණ පිළිබඳව සිහි ගන්නවන්නට ක්‍රියාත්මක වෙන ගතිය මේ මානසිකාර චෛතසිකෙහි පවතිනවා. ඉතින් ඒක දැන් අභිධර්ම පාළියේහි මේක ප්‍රකට කරලා වෙනම චෛතසිකයක් හැටියට මතු කරලා දක්වලා නැති බව අට කතාවේ ඒක මතු කරලා දක්වලා තියෙන බවත් නමුත් ඒ පිළිබඳව ලොකු තොරතුරු ගොඩක් නැහැ මේ චෛතසිකය ඊටාම සූක්ෂම තියනවද නැද්ද කියන බවවත් හඳුනා ගන්නට බැරි තරම් සූක්ෂම ධර්මයක් කියන බව මහානායක හඳුරු පැහැදිලි කරන්නේ ඉතින් දැන් අපිට අපි අර පෙර දිනෙත් කිව්වා මේවා ගැන අපි කතා කරනකොට සමහර වෙලාවට අපිට වෙන වෙන ධර්මත් එක්ක පැටලෙනවා දැන් මානසිකාර කියනකොට අර යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කතාවත් එක්ක පටලවාගෙන ඊට සාපේක්ෂව තමයි මේ මනසිකාර චෛතසික දිහා බලන්න අපි පෙළඹෙන්නේ. ඒක ඒක වැරදි. ඒක වැරදි නිසා තමයි මම මුලින්ම පැහැදිලි කළේ මේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කතාව එන්නේ මේ මනසිකාර චෛතසිකය ගැන නෙමෙයි. ඒක ආවර්ජන සිත් වලින් කරන කෘත්‍ය සම්බන්ධව මේ කතා කරන්නේ. එතකොට මෙතන මානසිකාර කියලා කියන්නේ කුසල් අකුසල් ක්‍රියා විපාක සෑම සිතකම නොයරදීම හටගන්න එක්තරා සූක්ෂම ගුණයක් පිළිබඳ. ඉතින් අපි සමහර දේවල් ගැන කතා කරනකොට ඒ ගුණය හා බැඳී ක්‍රියාත්මක වෙන අවශේෂ ගුණාංගවලත් කරුණු ඒක රාශීව තමයි අපිට සමහරලට ඒ අදහස ඔලුවට එන්නේ. ඉතින් ඒක නිවැරදි කාරණයක් නෙමෙයි. මේවා වෙන්ව පරිස්සමින් ඒ චෛතසිකේ පමණක් ඒකට අදාළ ගති ලක්ෂණ විතරක් වෙන්කොට හඳුනා ගන්න එක ඊටාම දුෂ්කර සියුම් කාරණයක්. නමුත් අපි නැවත නැවත ඒවා ගැන හිතනකොට කල්පනා කරනකොට තමයි ඒවා වටහා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම කල්පනා කරන්නේ නැතුව හිතන්නේ නැතුව අතහැරලා දැම්ම කොහොමත් අපිට ඒවා වැටහෙන්නේ නැහැ. ඉතින් රේරුකාණේ මහානායක හඳුරෝ උන්වහන්සේ සමහර අවස්ථාවල කියලා තියෙන කාරණයක් තමයි මේ ධර්ම කාරණා පිළිබඳව යම් තැනක උන්වහන්සේට පැහැදිලි නැතිනම් වැටහෙන්නේ නැති තැනක් තියෙනවා උන්වහන්සේ එකම ධර්ම වසර ගණනාවක් නැවත නැවත හිතනවා කල්පනා කරනවා. ඒ කියන්නේ එකම ධර්ම කාරණේ ගැන නොකඩවා හිතනවා කියන එක නෙමෙයි. අද අද හිතලා ඒක තේරෙන්නේ නැත්නම් හෙටත් සමහර විට ඒ කියන්නේ තව සතියකිනුත් තව මාසෙකිනුත් තව අවුරුද්දකිනුත් කරුණු පැමිණෙන පැමිණෙන හැටියට ඒ Tamanට වැටහෙන්නේ නැති කරුණ පිළිබඳව නැවත නැවත කල්පනා. එහෙම කල්පනා කරනකොට තමයි අන්න කාලයක් ගත වෙනකොට අර පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇති වෙනවා. හැබැයි ඒ කල්පනා කරන්නේ නිකම්ම නෙමෙයි. සුතමය ඥානේ පාදක කොටගෙනයි චින්තාමය වශයෙන් කල්පනා කරන්නේ. දැන් අද ගොඩක් දෙනා චින්තාමය ඥානය කියලා කිව්වට තම තමන්ට හිතෙන හැටියට දැන් අද ගොඩක් ස්වාමීන් වහන්සේලා ගිහි භවතුන් දහම් කරුණු කියනකොට ඒ පිළිබඳව තමන්ට හිතෙන හැටි තමන්ට දැනෙන තමන්ට හිතෙන හැටි තමයි අපට හිතන්න වෙන්නේ. හැබැයි Tamanට හිතන විදිහ අර මූලධර්ම වලට සමපාත වෙන්නට ඕන. ඒවට අනුකූල වෙන්නට ඕන. ඒ මූලධර්ම වලට බුදුදහමේ තියෙන මූලධර්ම වලට අනුකූලව හිතන්න බැරි නම් ඒතරත්තගේ චින්තනය ධර්මානුකූල චින්තාමය ඥානයක් නොවේ. උදාහරණයක් හැටියට දැන් ගත්තොත් අපිට පේනවා ඔය මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් වල ඊළඟට උපදේශන ආයතන වල මේ තැන් වලට ගියහම හුඟක් දැනුගත්කම් ඇති අය. සමහර විට වෛද්‍යවරු හැටියට, ඉංජිනේරුවෝ හැටියට, නීතිඥයෝ හැටියට ඊළඟට <coughs> පරිගණක විද්‍යාව පිළිබඳ විශාරදයින් හැටියට එහෙම හිටපු අය දැන් අර මානසික රෝගී තත්වයන්ට ප්‍රතිකාර ගන්න. ඒතර කොහොමද මේක වෙලා තියෙන්නේ කියලා බැලුවහම අපිට පේනවා විවිධ විෂයන් පිළිබඳව ඉගෙනගෙන තියෙනවා, හදාarලා තියෙන අය පිළිබඳ ගැඹුරු කියවීමක් තියෙනවා. හැබැයි අර මූලික સિદ્ધාන්ත වලට අනුව සිතාගෙන යන රටාව නෙමෙයි හිටි හැටි එහාට මෙහාට පැනලා වෙනස් ආකාර වලින් ඒ ගැන අර්ථකථන කරනවා. ඒ ගැන කල්පනා කරනවා, උපකල්පනය කරනවා, සිතනවා. එහෙම කරන්න ගිය ගමන් ඒතනත්තා ඉංග්‍රීසියෙන් කියන්නේ mental disorders මානසික தත්ත්වය order කියලා කියන්නේ නිවැරදි ක්‍රමයට පවතින එක. disorder කියලා කියන්නේ ඒ order එක වෙනස් වෙනවා. ඇයි ඒක වෙනස් වෙන්නේ? දැන් මේ එක විදිහකට එක ඒකට අදාළ මූලධර්ම වලට අනුව නෙමෙයි කල්පනා කරන්නේ. එතනට වෙන වෙන කාරණා පටලවා ඒ පටලව ගත්තු ගමන් එතනත්තාගේ චින්තනය විකාර රූපී වෙනවා. එකකට එකක් සම්බන්ධයක් නැහැ. එතකොට අදාළ පරමාර්ථයත් එක්ක ගැළපීමක් නැහැ. නොගැලපෙන කාරණා සිතන්නේ නොගැලපෙන කාරණා කතා කරන්නේ නොගැලපෙන කාරණා වලට අනුව ක්‍රියාත්මක වෙන. ඒතර ඒතනත්තා අන්නේ පුද්ගලයන්ට වඩා යම්කිසි විකෘතිතාවයක් ඒතරත්තගේ චින්තනයේ හටගන්න. ඔය ප්‍රශ්නෙම අපේ ධර්මය ගැන හිතන්න ගියාම ඇති වෙනවා කොමක්ද අපි දහම ගැන හිතනකොට ධර්මයේ මූලධර්ම වලට අනුව මොනවද මූලධර්ම? පරමාර්ථ ධර්ම, පටිච්ච සමුප්පාද, ත්‍රිලක්ෂණ, චතුරාර්ය සත්‍ය කියන මේ මේ කරුණු තමයි දහම පිළිබඳ මූලධර්ම. පරමාර්ථ වශයෙන් බෙද බෙදා බලන්නට ඕන. හේතුඵල වශයෙන් නැවත නැවත සංයෝග කරමින් මේවා එකතු වෙන ක්‍රියාත්මක වෙන රටාව හඳුනා ගන්නට ඕන. ඊළඟට පොදු ලක්ෂණ සහ අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්නට ඕන. එතකොට පොදු ලක්ෂණ තමයි ත්‍රිලක්ෂණය කියන්නේ අනන්‍ය ලක්ෂණ ඒව හඳුනාගත්තොත් තමයි අපට මේ රූප ධර්ම චිත්ත චෛසික නිර්වාණ මේවා පිළිබඳ අනන්‍යතාවය අනිත් ඒවාත් එක පටලව ගන්න නැතුව දැන් යෝන දැන් මානසිකාර කියන චෛතසිකයයි යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාර දෙකයි අපිට පැටලෙන්න පුළුවන්. ඇයි පැටලෙන්නේ? දැන් මේ නම එක වගේ. ඒවා හඳුන්වන වචන එක වචන එක වගේ වුණාට එහි කාර්යභාරය ඒ වගේම එහි ස්වභාවය වෙනස්. අර යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන්නේ සිත සමස්ත සිතකින් කරන ක්‍රියාවලිය මේ මානසික අර චෛතසිකය කියලා කියන්නේ සිතේ හටගන්න එක්තරා සූක්ෂම ගුණයක් පමණයි. එතකොට දැන් මේවා වෙනකොට හඳුනා ගන්න අනන්‍ය ලක්ෂණ තේරුම් ගන්න. අනන්‍ය ලක්ෂණ වැටහෙන්නේ නැතිනම් අපිට මේ බොහෝ දේවල් පටලැවෙනවා. එතකොට කුසලය වගේ අපි පටලවා ගන්නවා අකුසලය. අකුසලය කුසලය කියලා වැරදි විදිහට හඳුනා ගන්න. එතකොට යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර ආදී මේ මනසිකාර චෛතසිකයයි කියලා හරි. එහෙම නැත්නම් මනසිකාර චෛතසිකය යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියලා හරි පටලව ගන්න. ඇයි? නම එක වගේ. ඊළඟට එහි හැසිරීම තරමක් එක වගේ නම් අපිට බොහෝ දේවල් පැන. නමුත් එක වගේ ගුණාංග තිබුණා වුණාට හැම ධර්මයකටම අනන්‍යතාවයක් තියෙනවා. අනේ අනන්‍ය ලක්ෂණ හඳුනාගත්තොත් තමයි වංචක ධර්ම වලට රැවටෙන්නේ නැතුව අපිට ඒ ධර්ම වෙන්කොට වටහා ගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසායි අපිට මේ අභිධර්මයේ මූලික කරුණු කියන මේ මේ ග්‍රන්ථය ඒ වගේම මේ අධ්‍යයනය අපිට වැදගත් වෙන්නේ අභිධර්මය කියලා කියන්නේ මේ ලෝකය පරමාර්ථ වශයෙන් බෙදා දැක්වීම. චිත්ත චෛතසික රූප නිබ්බාන සිත ගත්තාම එකක් හැටියට චෛතසික 52ක් හැටියට රූප 28ක් හැටියට නිර්වාණය ධර්ම මේ ධර්ම 82කට බෙදලා තියෙනවා සමස්ත ලෝකය. ඒතර අන්නේ බෙදපු කාරණා තමයි අභිධර්ම කාරණා එහෙම නැත්නම් පරමාර්ථ කියන්නේ. ඒතර මේ පරමාර්ථ ධර්මයන්ගේ මූලික ගති ලක්ෂණ කියලා මේ පැහැදිලි කරන්නේ මොනවද? අනන්‍ය ලක්ෂණ. එතකොට ඒවා නිකන් එක වගේ යන සමානයි වගේ පෙනෙන ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒ ඒවා විතරක් අපි ග්‍රහණය කළොත් අපට පටලැවෙනවා. අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්නකොට තමයි මේ චෛතසිකයේ මෙන්න මෙබඳු ස්වභාවයක් තියෙන්නේ. මේකෙන් කෙරෙන්නේ මේකයි. මේක ජනිත වෙන්නේ මෙහෙමයි. මේකේ ඵලය වෙන්නේ මේකයි. ආසන්න කාරණේ වෙන්නේ මේකයි. ආදී වශයෙන් අපට වැටහෙන්නට පටන් ගන්නවා. එතකොට ඒ ඒ අවබෝධය අපට අවශ්‍යයි ධර්ම පිළිබඳ විචක්ෂණ වෙන්නට. එතකොට පරමාර්ථ ධර්ම වශයෙන් අපි ලෝකේ බෙදා බලනකොට අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. ඊට පස්සේ අනන්‍ය ලක්ෂණ තියෙන මේ ධර්ම හේතු ප්‍රත්‍ය වශයෙන් සංයෝග වෙනකොට අර සූවිසි ප ဋ ාණේ සූවිසි ප්‍රත්‍ය කතාවේදී කියවෙන දැන් ප ဋ ාණේදී පැහැදිලි කරන හැටියට මේවා හේතු ප්‍රත්‍ය ආරම්භන ප්‍රත්‍ය ආදී වශයෙන් එක එක විදිහට මේවා ප්‍රත්‍ය වෙනකොට සංයෝග වෙන්නේ කොහොමද? ඒවෙන් ඇති වෙන ප්‍රතික්‍රියා මොනවාද? වෙන වෙනම කරන කාර්යභාරයක් තියෙනවා. එකතු වුනහම කරන කාර්යභාරයක් තියෙනවා. අපි පෙර දින එකක් කිව්වා අපි රසායන මූල ධර්ම පිළිබඳව ඉගෙන ගත්තොත් ඒවා මৌলিক ස්වභාවයන් ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒවා සංයෝග වෙනකොට සමහර ඒවා ගිනි ගන්නවා, සමහර ඒවා පුපුරනවා, සමහර ඒවා දුම් දානවා, සමහර ඒවා වාෂ්ප වෙනවා, සමහර ඒවා ද්‍රව බවටපත් වෙනවා, සමහර ඒවා ඝන බවටපත් වෙනවා. එක් එක් විදිහේ ප්‍රතික්‍රියාවක්. ඒ අර සංයෝග වෙනකොට. එතකොට බෙදා බලලා අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්නත් ඕන සංයෝග කරමින් ඒවැ ප්‍රතික්‍රියාවන් අපි හඳුනා ගන්නටත් ඕන. ඊළඟට පොදු ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ හැටියට ත්‍රිලක්ෂණය. ඒ ත්‍රිලක්ෂණ අවබෝධයත් එක්කලා තමයි මේකේ නිස්සාරත්වය නොයදගත්කම අපට වැටහෙන්නේ. ඊළඟට චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය වශයෙන් දකිනකොට තමයි මෙතන මේ නොයදගත් වූ ධර්ම සමූහයක් සමග අපි පටලවිලා තියෙනවා. මේකෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ. ඇයි? මේ ඒකට අදාළ හේතු ප්‍රත්‍ය නැවත නැවත ගොඩනගන නිසා. ඒවා වෙනස් කරන්න පුළුවන් වෙනස් කරන්න අපි මොකද්ද කරන්න ඕන කියන වැඩපිළිවෙලත් එක්ක අපි චතුරාර්ය සත්‍ය න්‍යාය එහෙම නැත්නම් ඒ ප්‍රතිපදාව තුළ තමයි අපි මේ ගැටලුවට විසඳුම් හොයන්නට පෙළඹෙන්නේ. ඒතකොට මෙන්න මේ මූලධර්ම දැනගෙන ඉගෙනගෙන ඒ ඔස්සේ ඒවා පාදක කොටගෙන සිතන විදිහ තමයි චින්තාමය ඥාන කියලා එහෙම නැත්නම් ඒ තනත්තාගේ චින්තනය, ඒ තනත්තාගේ මානසිකාරය අයෝනිසෝ මානසිකාරයක් වෙනවා. එතකොට ඒ තනත්තා අර මූල ධර්ම වලට අනුව නෙමෙයි Tamanට ඕන හැටියට වචන කඩන්නේ Tamanට මෙතනින් කඩන්න පුළුවන් කියලා හිතනවා නම් එතනින් කඩනවා. ඒක වාග් විද්‍යාවට අනුවද භාෂා ශාස්ත්‍රයට අනුවද ධර්මයේ පැහැදිලි කරන අර්ථ විග්‍රහයට අනුවද ඒ මොකක්වත් කතාවක් නෑ ඒක Tamanට කඩන්න මෙතනින් කැඩුවොත් හොඳයි කියලා හිතනවනේ එතනින් කඩලා විග්‍රහ කරනවා එතකොට ඒක කිසිම ධර්මයකට ශාස්ත්‍රයකට පදනම් වෙලා නැහැ. එතකොට ඒකෙන් විකෘතිතාවයක් ගොඩනැගෙනවා. ඉතින් ඒ නිසා මේ මේ දහම් කරුණු පිළිබඳව අපි ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම අපි පරිස්සම් වෙන්නට ඕන අර වගේ පටලැවිලි ඇති කරගන්න නැතිව ධර්මයේ මූලික સિદ્ધාන්ත වලට අනුව නැවත නැවත හිතන. તો රේරුකාණේ මහානායක හඳුරෝ වසර ගණනාවක් සමහරට එක් කරුණ පිළිබඳව කල්පනා කරන්නේ උන්වහන්සේට හිතන හිතන හැටියට නෙමෙයි. සූත්‍රවල ඒ වගේම සූත්‍ර පිටකේ, අභිධර්ම පිටකේ, ඊළඟට අට කතාවල, ටීකාවල ඒවා පිළිබඳව දීලා තියෙන අර්ථ විග්‍රහ මේවා පාදක කොටගෙන අර මූලධර්ම වලට අනුව තමයි ඒවා පිළිබඳව නැවත නැවත කල්පනා කරන්නේ. ඉතින් ඒවා එහෙම මූලධර්ම වලට අනුව කල්පනා කරන්න නම් අපිට මේ මූලික දැනුම තියෙන්න. දැනුම තියෙන්න නම් සුතමය අහලා තියෙන්න ඕනේ. ඉතින් අහන එක අපිට වචන වශයෙන් අහන්නත් පුළුවන්. ඊළඟට ග්‍රන්ථයක් හැටියට කියවන්නටත් පුළුවන්. ඒ ක්‍රම දෙකින්ම අන් අය විසින් වටහාගත්තු දේ පැහැදිලි කරන ආකාරය අහලා දැනගෙන කියවලා දැනගෙන තිබීම තමයි සුතමේ ඥානේ. ඒ ඔස්සේ ඒ මූලධර්ම වලට අනුව නැවත නැවත කල්පනා කිරීම චින්තාමේ ඥානේ. ඊට පස්සේ සති සම්පජඤ්ඤයෙන් ඒවා ස්පර්ශ කරමින් ප්‍රත්‍යක්ෂ කිරීම තුළ තමයි භාවනාවේ ඥානේ ගොඩනැගෙන්නේ. ඒ විදිහට මේ කරුණු එකපාරටම අපට නොයටහෙන්නට පුළුවන්. නමුත් නැවත නැවත ඒ නොයටහෙන තැන් යලි යලි කියවමින් ඒ වගේම ඒ පිළිබඳව විග්‍රහ කරන නිවැරදි දේශනාවන් ශ්‍රවණය කරමින් අපි අපි ගැඹුරට සිතමින් කල්පනා කරමින් මේ වගේ විටින් විට අපි එකතු වෙලා සාකච්ඡා කරමින් දීර්ඝ කාලයක් ඒවා ගැන කල්පනා කරනවා වගේම සති සම්පජඤ්ඤය සිහිනුවන උපදවාගෙන අපි මේවා Taman ගේම සිත තුළින් පරීක්ෂා කරද්දී තමයි අපිට මේ ධර්ම ටික ටික වැටහෙන්නට ගන්නෙ. නමුත් පෙර දිනකත් අපි සිහිපත් කළා සම්මා සම්බුදු කෙනෙකුට පමණයි මේ පරමාර්ථ ධර්ම හරියටම එකින් එක වෙන්කොට දකිමින් මේ කරුණු විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ අන් අයට ධර්ම සමූහයක් එකට එකතු වෙලා. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මේවා එකම රූප කලාපයක් හැටියට. එතකොට කලාපයක් හැටියට අපිට ඒව හඳුනා ගන්න පුළුවන් ඒවා එකක් ඇතුලේ එකක් ගිලුණා වගේ තියෙන. හැබැයි ඒවායි ඒවාහි අනන්‍යතාවයක් තියෙනවා. ඒ අනන්‍යතාවය මේ බුදුවරයෙක් දේශනා කරපු කරුණ වලින් දැනගෙන ඉගෙනගෙන ඒවා වටහාගෙන ඒ ඔස්සේ කල්පනා කරලා අවබෝධ කරගන්නවා විනා ඒක තම තමන්ට සති සම්පජඤ්ඤයෙන් හරියටම ඒක විතරක් ග්‍රහණය කරන්න පහසු නෑ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ජලය ජලය ගත්තහම අපි ආපෝ ධාතුවයි කියලා පොදුවේ හඳුන්වනවා. ඒක ආපෝ ධාතුවයි කියලා හඳුන්වන්නේ එතන තියෙන ආපෝ විතරක් නිසා නෙමෙයි. ආපෝ ධාතුවට දැන් අපි වතුර අපි ගඟේ හරි මුහුදේ හරි නැත්නම් ජල තටාකයක හරි එහෙම නැත්නම් දිය බඳුනක හරි අපි අල්ල දිගාරලා එක පාටේ වතුරට ගැහුවොත් අපට තද බල කම්පනයක් අතට දැනෙනවා අත රිදෙනවා එතකොට ඒ හැපෙන්නේ ගැටෙන්නේ මොනවද? ඒ ආපෝ ධාතු නෙවෙයි පඨවි ධාතු. ඒ ජලයට අත දැම්මහම සිසිලසක් උණුසුමක් දැනනවනේ ඒ තේජෝ ධාතු. ඊට පස්සේ ඒ ඒ ඒ ජලයේ යම් චලනයක් සිද්ධ වෙනවා නම් ඒ වායෝ ධාතු. එතකොට ආපෝ ධාතුව කියලා කියන්නේ බන්ධනය කරන ඒ වගේම වැగిරෙන ගුණය. ඒක විතරක් තියෙන තැනක් අපට හොයන්න බෑ. එහෙනම් ජලයට ආපෝ ධාතුවයි කියන්නේ ආපෝ ගුණය බහුල නිසා. එතකොට මේ ගුණ බහුලත්වයෙන් අපි මේ ගුණයයි කියලා හඳුනා ගන්නවා ඇරෙන්නට අපිට පරමාර්ථ ධර්ම වශයෙන් වෙන වෙනම වෙන් කරලා ඒක විතරක් දකින්නට පහසු නැහැ. ඉතින් ඒව අපි හඳුනාගත යුත්තේ අර සුතමේ ඥාන, චින්තාමේ ඥාන වශයෙන් තමයි අපි ඒව වටහා ගත යුත්තේ. මේ විදිහට අද දවසේ අපි මේ කතා බහ කළේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල අවසාන චෛතසික ධර්ම දෙක ජීවිතේන්ද්‍රය චෛතසිකය සහ මානසිකාර චෛතසිකය අපි නැවතත් සිහිපත් කරනවා මානසිකාර චෛතසිකය වෙනයි යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාර කියලා සඳහන් කරන ආවර්ජන කෘත්‍ය වෙනයි ඒ ආවර්ජන කෘත්‍යය යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාර කියලා කතා කරන්නේ ආවර්ජන සිතෙන් කෙරෙන කාර්ය භාරයක් ගැන මෙතන සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මවල මනසිකාර කියලා කතා කරන්නේ සෑම සිතකම යෙදෙන එමඳු ගුණයක් පිළිබඳ. බයෙන්න අද දවසේ අපි හිතනවා මේ කාරණා ටික ප්‍රමාණවත් කියලා. අපි එහෙනම් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට යමු. එතකොට ලබන සතියේ අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රකීර්ණක චෛතසික හැබැයි ලබන සතියේ ධර්ම සාකච්ඡාව කරන්න මට අවකාශයක් ලැබෙන්නේ නැහැ. මොකද අනුරාධපුරේ අපි පින්කමකට පිටත් වෙන්න නිසා එනිසා ලබන සතියේ කියන්නේ 7 වෙනිදා අපේ ඊළඟ සතිය තමයි නැවත ධර්ම සාකච්ඡාව අපිට කරන්න වෙන්නේ. ඒ බවත් හැමදෙනාටම කරුණාවෙන් සිහිපත් කරනවා. හොඳයි එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.